හොඳයි එහෙනම් මේ සාධාරණ මේක මේ ජීවිතයේ සාහන්ති විශේෂකින් තුලට තියෙන ඒවාගේම භාවනා දින කරගන්නට උපකාර වන ආකාරයේ දේශනාවක් අද ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන්නේ ඒක මුලින් අහලා ඒ අනුව පිළිපදින්නට උත්සාහ ගන්න. පාරායන වර්ගයේ නිමතාවක් තියෙනවා ඒක. සබන්තේ සම්බුද්ධ සෝතානං කියන සෝතාන සංගරම් භෝති ඉස්සන සෝතා පිටියෙල බුදුරජාණන් වහන්සේගෙන් විමසුම් ප්‍රශ්නයක් අන්නපැත්තෙන් ජල ධාරාවන් ගලාගෙන යනවා සමන්ත සම්බදී සෝතා සෝතානං නිවාරණ මේ ජල ධාරාවන් ආවර්තනය කරන්නේ කෙසේද සෝතාන සංවරම් භූමි දෝහි මේ ජල ධාරාවන්ගේ සංවරය මත ප්‍රකාශ කරන අපිට ප්‍රකාශ කරනවා යස්මින් සෝතාපටියේ කුමකින්නම් මේ ජල ප්‍රවාහයන් දියලවා ගන්නට පුළුවන්ද වසා ගන්නට පුළුවන්ද ඒකයි යස්මින් ලද ප්‍රශ්න බුදුචානන් මහසේකට පිළිතුරු වදාරනවා යාන සෝතානි ලෝකස්මින් සතේ සංවාරණං සෝතාන සංවරම් දෝනි සංඥා වේති සුඛියේ මේ ලෝකේ යන්තා ජල ප්‍රවාහයන් තිබෙනවා නම් සතියේ සංනිවාරණ සතියෙන් තමයි මේ ඔක්කොම ආවරණය කරන්නේ. සෝතාන සංවරම් භූමි සෝතයන්ගේ සංවරේ සෝත කියන්නේ ජල ප්‍රවාහය. ඒ සංවරයක් ප්‍රකාශ කරනවා. කේන සෝතා පිටියේ කියන එක පිළිතුරක් වශයෙන් දක්වනවා සංඥායේදී පිටියේ ප්‍රඥාවේ තමයි මේ ජලස්වභාවයන් දිනනවා හරිනේ නැත්නම් වතාලා. මෙයට මෙතන ජල ප්‍රවාහයන් ජල ධාරාවන් කියනකොට මොකක්ද මේ කියන්නේ කියලා හිතේ. මෙතන ජල ධාරාවන් කියන්නේ ඇහැට රූපයක් හමුවනාට පස්සේ රූපයක් දැකලා විවිධ සිතිවිලි හරියට ජලධාරා වල්ලාගෙන යනවා වගේ සාමාන්‍ය ලෝක සත්‍යයේ සුදුසුම ගලාගෙන ගලාගෙන යනවා. කනට සබ්දයක් ඇසුනාට පස්සේ ඒ ආකාරයෙන්ම සිදුවෙන ගන්න. නාසයට ගඳ සුවඳ හමුුණාට පසුව දිවට රසක් හමුුණාට පසුව කයට යම් යම් විවිධ ස්පර්ශ හමුුණාට පසුව ඉතින්ම මනසට විවිධ අරමුණු හමුුණාට පස්සේ ආකාරයෙන් නිසා ඒක විස්තර කරනකොට සෝද නිදේශ වූ මහා නිදේශ පාළිය දැක්වෙනවා. සත්පුතෝ රූපේ ස්වන්ති ආස්වන්ති සම්දන්ති පවසන්ති සත්පුතෝ සබ්දේ සමන්ති ආස්වන්ති සම්දන්ති පවසන්ති ආදී වශයෙන් ඇහැට රූප හමු වීම නිසා මේ ආකාරයෙන් චිත්ත සංස්කාර ධම්ම, චෛතසික ධම්ම බලාගෙන බලාගෙන යනවා. කනට ශබ්ද ඇසුණාට පස්ව මේ චිත්තචෛතසික ධර්මයන්ගේ ගලා යාම ඒ ආකාරයෙන් සිදුවන්නේ අනිත් ඉන්ද්‍රියන්ට පිළිසින්න ඒ ඒ අරමුණු හමුනාට පස්සේ සිතේ ගලාගෙන ගලාගෙන යනවා ඒ සිතේ ගලාගෙන යන එක ආවරණය කරන්නේ කුසීල කියන එක තමයි සෝ මේ පළවෙනිම අසන ලද ප්‍රශ්නේ ඒකට අපි තේරුම් ගන්න ඕනේ කොහොමද මේ සිතේ ගලන්නේ එන්නේ ඇහැට රූපයක් දැක්කාට පස්සේ කෙරේ පළමුවෙන්ම තියෙන්නේ චක්ඛු විඥාන කියන සිත රූපය දැනීමේ නිසා පහළ වෙන සිත රූපය දැනගන්නා සිත චක්ඛුංච පරිච්ඡ රූපේ උත්පදී චක්ඛු විඥානං කියලා ඒක නිසා බුදුහාමුදුරුවෝ දක්වන ඇහැයි රූපේ ගැටීම නිසා චක්ඛු විඥාන කියන සිත පහළ වෙනවා ඇහැයි රූපේ ගැටීම කොමනක් නෙවෙයි ඒකට තවත් හේතු රාශියක් දෙනවා ආලෝකයේ තිබෙන්නට ඕන සමාධියේ මානසිකාරණයේ සුපරිදි පවස්සන්න පුළුවන් ශක්තිය තිබෙන්නට ඕන ඒ ඇහැ සම්බන්ධ ස්නායු පද්ධතියේ ක්‍රියාදාමයේ නිස්පර්ශ කියනට ඕනේ මොලේ ශරීරයන්ගේ නිස්පර්ශ ක්‍රියාදාමයේ උදේ සංසර්ණය ආදී ගොඩාක් දේවල් නිස්පර්ශ ශරීරයේ තුළ ක්‍රියාත්මක වීම තුළින් තමයි ඇහැට රූපයක් දැක්වාට පසුව අපට ඒ පිළිබඳ දැනීමක් ඇතිවන්නේ ඒ දැනීමට තමයි සත්‍ය ඥානසිත කියලා කියන්නේ ඒ කියන්නේ දැනීම කියන එක. ඒක ඇහැට රූපයක් දැක්වාට පසුව මෙතේ දක්ව විඥානයේ බලමින් නැති වුණා ඇති වෙනවා. ඊට පස්සේ දකින්නකට රූපේ හඳුනා ගන්න. මේ අෂ්ටවල් කෙනෙක්, අෂ්ටවල් දෙයක්, අෂ්ටවල් පාටක්, මේ මෙයා හොඳ කෙනෙක්, නරක කෙනෙක්, මේක හොඳයි, මේක නරකයි, මේක වටිනවා, මේක නොවටිනවා. ආදී විවිධ විවිධ ආකාරයේ සංඥාවල් සමාගයේ සිත තුළ ජනනය වෙනවා මේ ඇහැට රූපේ දැක්කාට පස්සේ. මේ සංඥාව ලැබීමට ප්‍රධානතම හේතුව වෙලා තියෙන්නේ සමාගයේ සිත තුළ පවතින අවිද්‍යාව විනා නැත් අර බාහිර ශබ්ද බාහිර අපේ ඇහැට දකින රූපවල ඒ සංඥා තිබෙන නිසා නෙවෙයි. එකම දෙයක් දහ දෙනෙකුට ආකාර 10කින් හඳුනා ගන්න පුළුවන්. කෙනෙකුට හොඳ දෙයක් තවත් කෙනෙකුට නරක දෙයක් වන්න පුළුවන්. අපේ මේ කෙනෙකුගේ ප්‍රිය කෙනෙක් ඉන්නවා, එයාට අප්‍රිය කෙනෙක් ඉන්නවා. අපේ යාළුවෙක් කියලා තමයි අපිට හිතාම හිතවත් කෙනෙක්, අපේ හොඳ කෙනෙක් හිතවත් කෙනෙක් කියලා හිතනකොට ඔහු කෙරෙහිම වෛරයෙන් කටයුතු කරන තව කෙනෙක් හිටියොත් ඔහු ගැන හිතන්නේ මෙයා හොඳ කෙනෙක් කියලා නෙවෙයි, මෙයා නරක කෙනෙක්, එයා මිතුරෙක් කියලා නෙවෙයි හිතන්නේ, එයා සතුරෙක් කියලා. ඒ වගේ විවිධාකාර සංඥා එක එක පුද්ගලයාගේ සිතට දැනවන්නේ ඒ ඒ පුද්ගලයා ඒ අරමුණ දකින දෘෂ්ටි කෝණයට අනුකූලව. එතකොට අපි යම් ආකාරයකින් අරමුණක් දකිනවා නම් ඒ ආකාරයෙන් තමයි ඒ අරමුණ අපිට දැක්ෂණය වෙන්නේ. යමක් හොඳයි හොඳයි කියලා දකිනවා නම් ඒ අරමුණ අපිට හොඳ වශයෙන් දැක්කනේ වෙනවා පේනවා තේරෙනවා අපි ඒ අරමුණම නරකයි නරකයි කියලා හිතුවොත් අපිට ඒ අරමුණ නරකක් වශයෙන් තේරෙනවා සමහර විට අපි කෙනෙකුට හිතමු අපේ වයස පාරේ කොහොමද අනේ යහපතක් වන්නට එපා කියලා ඕන නම් අපිට දෝෂාරෝපණය කරන්නට නැත්නම් ශාපත වීමක් වෙන දෙයක් වුණත් කරන්න පුළුවන් ඒසිතින් අපට අවශ්‍ය නම් අනේ මොහොත් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියලා නිශ්චිතව පදවන්නට පුළුවන් මේ ඔක්කොම සිිතේ තියෙන ක්‍රියාදාමයන් විනා ඒක බාහිර රූපවල තියෙන දැක් නෙවෙයි ඇහැට තියෙන රූප ගැන මේ අපි කතා කරන්නේ එතකොට මේ ඇහැට දැනෙන රූපය හඳුනා ගන්න එකට කියන රූප සංඥාව. මේ රූප සංඥාවන් පහළ වුණාට පස්සේ ඒ රූප සංඥාවට අනුකූල වන ආකාරයෙන් වේදනාවක් ලැබෙනවා. වේදනා ස්කන්ධය පහළ වීම. අපි ඒ දකින ලද රූපය හොඳ දෙයක්, ලක්ෂණ දෙයක්, ප්‍රිය දෙයක් ආදී වශයෙන් හඳුනාගත්තා නම් අපිට එතකොට සුඛාස්වාදයක් දෙන දෙන සුඛ වේදනාවක් ඇතිවෙනවා. ඒ රූපයෙන් තවත් කෙනෙකුට නරකයි ආදී වශයෙන් පුතනවා. එතකොට ඔහුට සුඛ වේදනාවක් ගෙන දෙන්නේ දුක් වේදනාවක් නැත්නම් උපේක්ෂා වේදනාවක් ඔහුගේ සිත තුළ දැනෙනවා. තමන්ගේ මැත්තේකුණා තමන්ගේ දරුවේ කෙරෙහිම වරක සමහරට ආදරෙන් කතා කරන අවස්ථාවේදී ඇති වෙන තත්ත්වයක් ඒ වගේම යායම් වරදක් වගේ දෙයක් කළා තරහෙන් ද්වේෂයෙන් කටයුතු කරන විට සුඛයේ කියන ස්වરૂපයක් අනුව ඒ දෙක සංසන්දනය කරලා බැලුවොත් මේ ඈ තේරුම් ගන්නට පුළුවන් වෙන ඕන මේ සිිතේ තියෙන සංඥාවට අනුකූල වන ආකාරයෙන් මේ වේදනාවන් දැනට වෙනවා කියන්නේ. ඒ වේදනාවන් ජනිත කර දීමට ඒ අපිට අපි ඇහැට දකින රූපයට කිසිම හැකියාවක් නැහැ කිසිම ඕනකමක් නැහැ. අපේ සිතින් අපි මේවා ඔක්කොම ඇති කරගන්න ලබනවා. දැන් මේ අපි දැන් මේ දකින්න ලද රූපේ හොඳයි කියලා හිතලා සුඛාස්වාදයක් දෙන දින සුඛයක් ලැබුවා නම් අත්දකින්නවා නම් මේ සුඛයට ආශා කරනවා. ආශා කරනොත් තමයි සිත තුළ සංහාව දැනසෝනි සංස්කාර ස්කන්ධය. ඒ සංහාව ඇති වෙනකොට ඒ සංහාවකට නැවත ආශා කරන්නට පටන් ගන්නවා. ඒ නිසාම ඒ රූපය ගැන නැවත නැවත බලන්නට ඕනේ කියලා රූපේ නැවත නැවත තව තවත් විමසීම නිසා බලන්නට ඕනේ කියලා රූප විතක්ක රූප විශාල වෙනි চৈতසික ධර්ම සිටිවිලි ධර්ම ගන්න පටන් ගන්නවා. ඒවත් ඔක්කොම සංස්කාර ස්කන්ධයට දේවල්. එතකොට මේ රූප විතක්ක රූප විචාරය තියෙනකොට ඒ රූපේ නැවත නැවත මනරෙන් විමසීම නිසා බලනට ආශාව නිසා එතකොට ඒ ආශාව තව තවත් වැඩි වෙනවා. ඒ ආශාව වැඩි වෙනකොට අර සුඛාස්වාදයට තියෙන බැඳීම තව තවත් වැඩි වෙනවා. මේ සුඛාස්වාදයට තියෙන බැඳීම ඇතිකර දුන්නේ රූපේ හඳුනාගත් සංඥාවට අනුකූලව ඒක නිසා ඒ සංඥාව ඇති කර ගන්නට උත්සාහ තමයි පැත්තේ තියෙනවා ඒ නිසා ඒ සංඥාවට ආශා කරනවා මේ රූප සංඥාවත් ඒක නිසාම රූපය දැකීම තුළින් ඇති වූ වේදනාවත් රූප සංඥාවක් සියල්ලම දෙදුන්නේ චක්ෂු විඥානසිත පළමුවම පහළව නිසා ඒක නිසා නැවත නැවත ඒ රූපේ දැකලා දැකලා බලලා බලලා ඒ තුළින් නැවත නැවත චක්ෂු විඥානසිත ආදී ධර්මයන් නාම ධර්මයන් ඇති කර ගැනීමට උත්සලෙනවා ඒකට ප්‍රේක්ෂාව වාසය කරනවා මේ විදිහට තමන්ගේම නාමස්කන්ධ ධර්මයන්ට ඔහුගේ සිත තුළ ආශාවක් ජනනය වන. දැන් මේ සියලුම දේවල් ඇති කර දුන්නේ චක්ක විඥාන, රූප සංඥා, වේදන සයතු වේදනා, සංඥා, සියලුම ධර්මතාවයන් සමාගයේ සිත තුළ ජනිත කර දුන්නේ ඇහැට කරන රූපය නිසා ඒක නිසා රූපේ සත්‍යව ආශා කරනවා. දැන් මෙසේ ආශා කරන ඒ පුද්ගලයාගේ සිත තුළ මේ විදිහට සිතිවිලි ගලන්නට පටන් ගන්නවා ඒ වස්තමාන වශයෙන් ලැබෙන රූපේ අරමුණු කරනවා. දැන් මේ රූපයම ඊළඟට තමන් අතීතයේදී ඒක සිහි කර කර සිහි කර කර නැවත නැවත සිටියක් කරගන්නට පුළුවන්කම ලැබෙන නිසා අති අනාගතයේදී පවා එවැනි රූප ගැන සිහි කරලා සිටින්න ගන්න අධි කර ගන්නට පුළුවන්. ඒකෝට අනාගතයේ වෙන සිටිවිලි අපි ඇති කර ගන්නකොට අපි සිටිවිලි ඇති කරගන්නේ අතීත අතීතයේ දකින්නද රූපයක් අරමුණු කරගෙන. ඒක නිසා අතීත වර්තමාන අනාගත කියන කාල ප්‍රේතනාතු ඒ රූපාරම්මන මනසින් නිමිති කරලා අරමුණු කරලා ඒ පිළිබඳ ඔය කියන ලද ආකාරයෙන් සිටිනේ ගලාගෙන යමක් සිදු වෙනවා මේ සිටිනේ ගලාගෙන යන විට ඒවා සමහර විට කුසල් වන්නට පුළුවන් සමහර විට අකුසල් වන්නට පුළුවන් සමහර විට කුසල අකුසල දෙකටම නොවන සිටිනේ වන්නටත් පුළුවන් මේ ආකාරයෙන් සිතිවිලි ඇති වෙනකොට එතනින්ම නතරවන්නේ නැහැ. මෙතන මා චිත තුළින් චිත්ත සංස්කාර ධර්ම ගලනවා. ඒක කරුණ ගන්නකොට කායික ක්‍රියා කරන්නට උහු පෙළඹෙනවා වාචික ක්‍රියා කිරීමටත් උහු පෙළඹෙනවා කාය කයින් කරන දේවල් කරනවා වචනයෙන් කරන දේවල් කරනවා අර විදිහට සිතින් මානසික ක්‍රියා සිදුවෙනවා මෙතන කායික වාචික මානසික ක්‍රියාවලට සංස්කාර කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් ඒක නිසා කාය සංස්කාර රැස් වෙනවා වචී සංස්කාර රැස් වෙනවා චිත්ත සංස්කාර මෙලෙසින් රැස් වෙනවා මේ රැස්වීම කායවචී චිත්ත සංස්කාර රැස්වීමට මූලික හේතු පාදක වුණේ අර මුලින්ම ඇතිවුණු දක්ෂ විඥාණයෙන් පසු ඇති කරගත් සංඥාව. ඒ සංඥාව ඇති වීමට හේතු වුණේ අවිද්‍යාව. මේ අවිද්‍යාව ප්‍රධාන වශයෙන් තියෙන නිසා තමයි මේ විදිහට ඇහැට දැකෙන රූපේ සම්බන්ධයෙන් අර කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර ගන්නේවන්. ඒ නිසා අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන පරිසම්පාද ධර්මයේ ඒ කොටස විස්තර කරන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී පෙන්වන කරන මේ සංස්කාර කියන්නේ කාය සංස්කාර, වචේ සංස්කාර, චිත්ත සංස්කාරයද. මේ විදිහට කායික වාචික මානසික වශයෙන් ඒ කර්ම සංස්කාර රැස් වෙන විට තමන් රැස් කරන්නේ යම් කිසි සත්‍ය නෙවෙයි දුක්ඛ සමුදය සත්‍යයක්. මොකද හේතුව ඒ තුنين ඒ ඒ ආකාරයෙන් දැක්වෙන චිත්ත සංස්කාර ධම්ම මරණ මොහොතේ සිහිපත් වීම නිසා නැවත නැවත ඉදීම ගෙන දෙනවා නැවත නැවත ඉදීම ගෙන දෙනවා කියන්නේ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව ආදී අනන්ත අපසමාන සංසාරක දුක් ලබා දෙනවා මෙතන ක්‍රියාත්මක වන්නේ ඒකාන්තයෙන්ම දුක්ඛ සමුදය සත්‍යය මේ දුක්ඛ සමුදය සත්‍යය ක්‍රියාත්මක වෙනවා කියලා සාමාන්‍ය ලෝක සත්‍යයට ඒක තේරුම් ගන්නට හැකියාවක් නැහැ ඊට අමතරව මේ සිතිවිලි ධර්ම ඇතිවීමම ඒකාන්ත වශයෙන් දුකක්. අපි හිතමු දැන් ප්‍රාදශිතිවිලක් ඇති වෙලා සමාගයේ සිට දැවෙනවා නම් ඒක සමාගයේ සිටට දුකක්. දැවීමක් සංසාපයක් පරිණාමයක්. නැත්නම් අපි හිතමු ද්වේෂයක් ඇවිල්ලා සමාගයේ සිට පිච්චෙනවා නම් ඒක සමාන්ත දුකක්. ඒක දුක්ඛ සත්‍යයක්. නමුත් ලෝක සත්‍යයට ඒක දුකක් දුකක් වශයෙන් තේරෙන්නේ නැහැ. තමන්ගේ මෝඩකමට තමා විසින්ම එවැනි ධර්මතාවයන් පරිසරිත දෙස්සකරේ ධර්මයන් ඇති කරගෙන තමා විසින්ම ඒකෙන් පේනවා ඒකෙන් පීඩාවටපත් වෙනවා තමා විසින්ම දුක්ඛ සමුදය සත්‍ය ඇති කරගන්නවා ඒක නිසා සංසාරක ගමන දිග්ගසා ගැනීමට හේතුපාදක වූ දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වීම තුළින් සංසාරික දුක තමා විසින්මයි මෙලෙසින් ඇති කරගන්න ලබන්නේ මෙන්න මේ සත්‍ය හරියට තේරුම් ගන්නකොට ඒ ඇහැට පෙනෙන රූපයක් සම්බන්ධයෙන් අපි මේ කතා කළේ කොයිතරම්නම් දුරට සංසාරේ පුරා මේ විදිහට මේ රූප නිසා පහළ වූ සිටි ධර්මතාවයන් තුළින් නැවත නැවත ඉදදී ඉදදී මෙරි මෙරි මේ සංසාරේ පුරා ගමන් කළාද ඒ කාල පරිච්ඡේදයේ තුළදී කොයිතරම්නම් සංසාරික දුක් අත්විඳද කියන එක තේරුම් ගත යුතුයි මේ ඇහැට පෙනෙන රූප කෙරේ ඒ ආකාරයෙන් චිත්ත සංස්කාර ධම්මගත කර ගැනීම තුළින් සමහර විට ප්‍රේත ලෝකවලට ගියා සමහර විට තිරිසන් ලෝකවලට ගියා සමහර විට සතර පායට වැටුණා මනුෂ්‍ය ලෝකයේ තිබුණා නොඑක ආකාර දුක්ඛයට සංකටවලට මුහුණ පාන සිදු වුණා සංසාරයේ පුරා මේ ආකාරයෙන් දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වෙමින් නැවත නැවත ඉදදී උපදව උපදව අපි දිගින් දිගටම දිගින් දිගටම මේ විදිහට සංසාරයේ පුරා ගෙනාදී මේවා පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති කරගෙන මේවා බියලවා හදින්නට හැකියාවක් නැතිුණ නිසා ඒකයි අවසාන වශයෙන් අහන්නේ කියන සෝතාපට්ඨියේ මේ ජල ප්‍රවාහයන් බියලවා හරින්නේ වසාලන්නේ කොමකින්ද කියන ප්‍රශ්නේ එතකොට මේ මේ විදිහටම අනිත් ඉන්ද්‍රියන්ටත් මේ අය තේරුම් ගන්න ඕන. කනට ශබ්දයක් ඇහෙන උදාහරණයට ඒක විතරක් තියෙන අනිත් ඉන්ද්‍රියන්ට එතකොට මේ අයට තේරුම් ගන්නට පුළුවන් සත්‍ය ලැබේ. කනට ශබ්දයක් ඇහෙනවා එහෙනම් ඊට පස්සේ එකපාරටම ඇතිවන්නේ ශෝත විඥානය. සෝතංච පටිච්ච සබ්දේත උප්පජ්ජති සෝත විඥානං කියලා ඒක නිසා බුදුහාමුදුරේ බව දක්වන්නේ කනයි සබ්දයේ සින නිසා සෝත විඥානය ඇති වෙනවා ඒකට හේතුපාදක වෙන තවත් හේතු කරුණු තියෙනවා මේ මුලින්ම හේතු වන කරුණයි බුදුරජාණන් වහන්සේ දේශනා ප්‍රකාශ කොට වදාළේ මේ සෝත විඥානය ඇති වුණාට පසුව දැන් අපි මේ සබ්දේ හඳුනා ගන්නවා සමහරට හොඳයි කියලා හඳුනගන්නවා සමහරට නරකයි කියලා හඳුනගන්නවා සමහරට නිවි කියලා හඳුනගන්නවා නැත්තම් මටයි මේක කලේ මටයි මේ වේදනේ කලේ මටයි ප්‍රශංසා කලේ ආදී වශයෙන් හඳුනගන්න දීඩාකාර සංඥා හඳුනගන්න මේ සංඥා හඳුනා ගන්නා විට ලෝක සත්‍ය මුලාවටපත් වෙනවා සංඥාවෙන් හඳුනා ගන්නා විට ලෝක සත්‍ය මුලාවටපත් වෙනවා මේ මුලාව තියෙන තාක්කල් නැවත නැවත ඒ අසහලත් ශබ්ද තුළින් ඔහු සංසාරයේ පුරා ඇදගෙන ඇදගෙන යනවා මේක නිසා කන ශබ්දයක් හඳුනාට පසුව ඇති වෙන ශබ්ද හඳුනාගන්නේ අවර ආකාරයෙන්ද ඒ ආකාරයට අනුව වේදනාව අත්දකින්නට සිදුවෙන බව තේරුම් ගත යුතුයි. දැන් අපි ආහෙට කනට ඇහෙන ශබ්දයක් අපිට ප්‍රියම ශබ්දයක්. තමන් ඉතාම ප්‍රිය කරන ශබ්දයක් සින්දුවක් සංගීතයක් වෙන දෙයක් කියලා හිතමු. ඒ ශබ්දය අසාසා ඉන්නකොට තමන්ට ඉතාම හොඳ සුඛාස්වාදයක් ලැබෙනවා. ඕකම අප්‍රිය කරන කෙනෙක් සිදෙන්නට පුළුවන්. ඒ සින්දුවම මේ මේ සංගීතයම ඒ ගායක ගායිකාම අප්‍රිය කරන කෙනෙක් සිදෙන්නට පුළුවන්. ඕක ඒක ඇහෙනකොටත් මහා කරදරයක් වදයක් වශයෙන් තේරෙන්නේ මොන ජරාවක්ද කියන එක. සමහර විට මට නිරන්තරයෙන්ම සිදුන දෙයක් තමයි මේ මිනිස්සුන් අල්ලගෙන දඟලන්නේ මොන ජරාවක්ද කියන්නේ. එතකොට ඒ ඒ පුද්ගලයාට ඒ අතන සබ්දේ තුලින් සැපයක් නෙවෙයි දුකක් ලබා දෙන්නේ. නැත්නම් මනහ වේදනාවක් ලබා දෙන්නේ. එතකොට මේ වේදනාව සැප හෝ මදහස හෝ දුක් හෝ වේදනාත්‍රය අපලෙන් කවරක් හෝ ඇති කර දෙන්න ලබන්නේ අර සමා විසින් ඇති කර ගන්නා ලද සංඥාවට අනුව. ශබ්ද ලෝකේ තියෙනවා. ඒ ශබ්ද ඇති වෙනවා, පවතිනා නැති වෙනවා, කන්න තියෙනවා. ඒ කන්නට ශබ්ද තරංග ගොස් වදිනවා. කම්බරේ කම්පණය වීම ආදී හේතුන් තුළින් මේ ශබ්ද තරංග දැලීමක් බවට පරිවර්තනය වෙනවා. කොයි ශබ්දයක් ඇහුණත් ඇතිවන සත්‍යය ඕකයි. අපට හොඳක් කියන අය වුණත් එකයි නරකක් කියන අය වුණත් එකයි විවේචනය කළත් එකයි දැනනත් එකයි දෝෂාරෝපණය කළත් එකයි කොස්සබ්දය වුණත් සිදුවන ක්‍රියාදාමයේ කෝකයි මෙතෙන්දී ඒ ඒ පුද්ගලයෝ සමහර විට මේක මට කළා කියලා එහෙම සංඥාවක් ඇති වෙනවා මගේ කෙනෙකුට කළා කියලා එහෙම සංඥාවක් ඇති වෙනවා මේ සංඥා ඇති වෙච්ච නිසා තමයි ඒ ශබ්දය උපාදාන කරගෙන අර විදිහට වේදනා ස්කන්ධයක් ගැන මෙවන්නේ මෙන්න මේ වේදනා ස්කන්ධය ඇති වුණාට පස්ව දැන් කනටන මේ ශබ්දයේ නිහිර එකක් නම් සුඛාස්වාදයක් නම් ලබා දුන්නේ ඒ ශබ්දයකට ආශා කරන ඒ වේදනාවට ආශා කරන ඒ වේදනාව නිසා ඇතිවුණු ආශාවකට නම් ආශා කරන මේ නිසා ඒ ආශාවන් ඒ ආකාරයෙන් දිගින් දිගට නියැලෙලා වැඩෙන විට ඒ ශබ්දය ලබා දීමට හේතුපාදකෝ යම්තාක් නාම ධර්ම තියෙනවනම් ඒ කියන්නේ විඤ්ඤාණස්කන්ධය සංඥාස්කන්ධය සංඥා වේදනාස්කන්ධය සහ සංස්කාරස්කන්ධය කියන ස්කන්ධ ධර්ම ඔක්කොටම ආශා කරනවා ඒ වගේම මේ ශබ්දයකට හේතුදලේ ආශා කරනවා මෙසේ ආශා කරන විට ශබ්දය ආශා කිරීම නිසා නැත්නම් ශබ්දයට ගැටෙනවා ගැටීම නිසා නොඑක් ආකාරය කායික වාචික මානසික ක්‍රියා කරනවා. අපි තම කෙනෙක් අපිට කෙනෙක් බැන්න දෝෂාරෝපණය කළා විවේචනින් මට කළා මට බැන්න කියලා හිතාගත්තනම් නේද? ඉතින් සමහර විට ඒකට එකිනෙකට එකටක වචන කියන්න පුළුවන්. ඉතින් නොඑක් ආකාර වචන වාචික ක්‍රියා සිදු කරන්න පුළුවන්. ඒක සමාජ කායික ක්‍රියාවන් බවට පරිවර්තනය වෙන අවස්ථා තිබෙනවා. ඉතින් කායික වාචික මානසික ක්‍රියා සිදු කරනවා කියන්නේ කර්ම සංස්කාර රැස් වීම. ඒ කර්ම සංස්කාර රැස් කරනවා කියන්නේ දුක්ඛ සංදේශත්වයේ රැස් වීම. ඒකෙන් අදහස් කරන්නේ නැවත නැවත භව දුක සමාලං කර ගන්නවා කියන එක. මෙතන සම්නික්කරම තමන්ගේ සිත තුළ පවන්නා වූ මෝඩකම අවිද්‍යාව ක්‍රියාත්මක වීම තුළින් තමයි මේ ආකාරයෙන් මේ විදිහට දුක්ඛ සමුදය සත්‍යය නැති කරගෙන සංසාරේ පුරා නැවත නැවත නැවත නැවත ඉපදී ඉපදී නැරි නැරි යන්නේ. ලෝකයන්ට මේක තේරුම් ගන්නද බෑ මෙතන සිදුවන ක්‍රියාදාමය ඉන්නේ ඒකයි කියලා. දුක්ඛ සංදේ සත්‍ය ක්‍රියාත්මක වන්නේ මෙන්න මෙලෙසනේ කියලා ඒකට තේරුම් ගන්නද බෑ. ඒක නිසා මේ ආකාරයේ සිටින ගලන එක මා හොඳ දෙයක් කියලා තමයි හිතන්නේ. තරහා යන්නේ කොහොමද දෙයක්, පරිගන්නේ කොහොමද දෙයක්. ඔය විදිහට තමයි හිතන්නේ. නැත්තම් ඇලුම් කරන එක, ආශා කරන එක, උපාදාන කරන එක හොඳ දෙයක් කියලා එහෙම හිතන්නේ. අනිත් එක මේ යම් සුඛයක් ලැබෙනා නම් ඒක Tamanට සැප ලබා දෙන දෙයක් කියලා හිතන්නේ ඒකෙන් දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වෙලා ඒ සැපේ ආස්ථා කිරීම නිසා සංසාරේ දුක ලබා දෙනවායි කියන එක දන්නේ. මේ Tamanට සැපක් ලබා දෙන දේශයෙන් ලබා එන මහා දුකක් ලබා දෙන දෙයක්. ඉතින් ඒ බව දන්නේ. ඒ වගේ තමයි නාසයට ගඳ සුවඳ හමු වුණාට පසුව දිවට රසයක් ගෑවුනාට පසුව කායට විවිධ ස්පර්ශ හමු වුණාට පසුව මනසට විවිධ අරමුණු හමු වුණාට පසුව සිදුවන ක්‍රියාදාමය. ওই ආකාරයෙන් සිත තුළින් සිටිවිලි ගලාගෙන ගලාගෙන ගලාගෙන යන අවස්ථාවන්ති ශබ්ද දීසෝත ඒක නිසා ප්‍රකාශ කරනවා මේ හැම පැත්තෙන්ම ජල ප්‍රවාහයන් ගලනවා කියලා. සක්කතෝ රූපේ සමන්තය සමන්ත සම්දන්ත පවත් සංදේශෝතතෝ සබ්බේ සමන්තය සමන්ත සම්දන්ත පවත් සංතය ආදී වශයෙන් ඒක නිසායි ප්‍රකාශ කොට වදාරලා තිබෙනවා. එතකොට මේ ආකාරයෙන් ඇති වෙන මේ ජල ප්‍රවාහයන් වගේ ගලා යන සිටිවි දාගාවන් නිවාරණය කරන්නේ කොමතින්ද කියලායි අහන ප්‍රශ්නේ. මේක ජීවිතයේ ඉතාමත් වැදගත්. අපට අනවශ්‍ය ආකාර සිටිවි ඇතිවීම තුළින් අකුසල චිත්ත සංස්කාර විශේෂයෙන්ම ඇති වෙනවා නම් ඒවා නතර කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේ හරියට මේක ක්‍රියා කළොත් සතිපේෂන් නිවර්ණ සතිය නිතුණේ වවරණය කළොත්. ඊට අමතරව තමන්ගේ සිත තුළ දැවෙන, තැවෙන, පිච්චෙන දේවල් ඔක්කොම අයින් කරගන්නට පුළුවන් වෙනවා. ඊට අමතරව නිවන් යාමට අනිවාර්යම මේක හේත්වාදක කරගන්නට පුළුවන් වෙනවා. ඊට දෙන්න ලද ප්‍රයත්න තමයි සතිපේෂන් නිවර්ණ මේවා නිවාරණය කරන්නේ සතියෙන් සම්මා සතියෙන්. එතකොට යම් කිසි කෙනෙකු මේ සම්මා සතිය තියෙනවා නම් ඒ සතියෙන් යුතුව මේවා දිගින් දිගට සිතුවිලි ගලා යන එක කපා හරින්නට පුළුවන්. අපි හිතමු දැන් ඇහැට රූපයක් දැක්ක දැක්කට පස්සේ Tamanta අනවශ්‍ය ආකාර රාග සිතුවිලි ගොඩාක් ගලාගෙන ගලාගෙන යනවා කියන්නේ. මේ අනවශ්‍ය කියන වචනේ මම පාවිච්චි කළේ බුද්ධ ජීවිත ගත කරන අයට ඉතින් ඕවෙන් ඈත්ලා ජීවත් වෙන්න බැරි නිසා. ඉතින් අනවශ්‍ය ආකාර රාග සිතුවිලි ගොඩාක් ඇති වුණාට පස්සේ කොයිතරම් Taman කායික වශයෙන් පිච්චිමාඳ සිත කොයිතරම් දුරට දැවෙනවද ඒ නිසා කොයිතරම් දුරට සමහර නිඳියන්නේ නැතුව දුක් විඳින්න සිදු වෙන්න පුළුවන් සමහරට පෞල් ජීවිත අඩපන්න අඩාලවන්නට පුළුවන් සමහරට කලකෝලහලවලට පවා මඟ බලුම් වන්නට යොමු වන්නට පුළුවන් මේ විදිහට විවිධ දේවල් ලේඛනයේ සිදු වෙනවා ඉතින් Tamanට එවැනි අනවශ්‍ය ආකාර රාශියක් ඇති වෙනකොටම අපි තේ සංවේවානු සතියෙන් යුතුව සලාලං වාදිතං සලාලං දෙත්තං තේසජානාති කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා සාගසිතක් ඇති වෙනකොටම සාගසිතක් සාගසිතක් සාගසිතක් කියලා එක දැනගන්න කියන එකයි ඒක අදහස්. ඒ මිසිතක් ඇති වෙන රාගසිතක් රාගසිතක් රාගසිතක් කියලා සීකරන. සීකරලා ඒකිට මැඩ ගන්න. ඒක දිගින් දිගට යන්න දෙන්න දෙන්න තේපා. අපි හිතමු කෙනෙකුගේ අපිට බනිනවා නැත්නම් විවේචනය කරනවා, දුස්සාරෝපණය කරනවා. අපිට තරහ හිතනවා, තරහ ඇති වෙනවා කියලා හිතන්නේ. එහෙම හිතනවා නම් සරලව එහෙම තරහසිතක් කෙනකොටම තරහසිතක් තරහසිතක් තරහසිතක් කියලා කියනවා. සදෝ සංවාදිතං සදෝ සංචිත්තං දීපගානාති කියන්නේ ඒක නිසා. සදෝස සිතක්, ද්වේෂ සහිත සිතක්, ද්වේෂ සිතක් වශයෙන් දතේ කියනකයි නැත්තේ. එතකොට මේ විදිහට ඒ තරහසිත මැඩ ගන්නට පුළුවන් ඒ ආකාරයෙන් සීපත් කිරීම තුළින්. දැන් අපි හිතමු දැන් මේ තරහසිත මේ විදිහට ආවට පස්සේ තරහසිතක් තරහසිතක් කියලා නතර කරගත්තා. ඊට පස්සේ කිසිම සිතවිල්ලක් එන්නේ නැහැ. ඒක නිසා ඒ ශබ්දය තුළින් යම්තා චිත්ත සංස්කාර ධර්ම ගලන්නට තිබුණා නම් ඒ ගැලීම සම්පූර්ණයෙන් නැතර වෙනවා. ඒ චිත්ත සංස්කාර ගැලීම නිසා සංසාර දුකක් අත්හැර දෙනවා නම් ඒ දුක සම්පූර්ණයෙන්ම නැතර වෙනවා. මේක සුදු කාර්යයක් නමුත් ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය විශ්වයි මහඟුයි. එම නිසා මේ විදිහට සතියෙන් යුතුව ඒ දේවල් සිහිපත් කරන්නට පුළුවන් වෙන්න ඕනේ. සමහරකට වෙන්නත් පුළුවන්, ආදසිතක් වෙන්නත් පුළුවන්, ඊර්ෂ්‍යාවක් වෙන්න පුළුවන්, ක්‍රෝධයක් වෙනවා, කවර ආකාරයකගේ අකුසල විතරක්යක් දැනෙන ඇති වෙනවා නම් ඒක සිහි කරලා සතියෙන් යුතුව ඒක මැඩගත්තා නම් මෙහෙම තමන්ගේ එදිනදා ජීවිතයේ සැනසෙලදායක විදිහට ගත කරන්න පුළුවන් තරහින් සිිතේ කියනවට වඩා උච්චක හොඳද සාහසිකක් ඇති නොකරගෙන ඉන්න එක. රාග සිටිවිලි ඇති කරගෙන දෙවි දෙවි සිටිනාට වඩා කුයිතරම් උතුම්ද රාග සිටිවිලියෙන් තොරව සිට පවත්වාගෙන යන්නට පුළුවන් ශක්තිය තිබෙන එක. ඒක නිසා මේ විදිහට සතියෙන් යුතුව මේවා මැඩ ගන්නට උත්සාහ කරන්නට මෙහෙම කළත් තරහිතත් තරහිතත් රාගිතත් රාගිතත් ආදී වශයෙන් සීකලත් සමහර රෝග යට කරන්නට බෑ. තව තවත් සමහර තරහ වැඩි වෙන්නට පුළුවන් සමහරට කාර්යසාතාව රාගය වැඩි වෙන්නටත් පුළුවන්. එහෙම අවස්ථාවලත් ඇති වෙන්න ඉඩ තිබෙනවා. එහෙම වුණොත් එහෙම තමන් ඒකට ප්‍රතිවිරුද්ධ ධර්මයේ සිහිපත් කරනවා සතියෙන් එක. භාගයට ප්‍රතිවිරුද්ධ ධර්මයේ පටික්කෝලය. දීශයට ප්‍රතිවිරුද්ධ ධර්මයේ මෛත්‍රිය. ඒව තරහසිතක් වෙනකොටම තරහසිතක් තරහසිතක් කියලා යට කරගන්න බෑ. මේ එතකොට කල්පනා නෑ මම තරහසිත ඇති කරගන්නේ මෛත්‍රී සිත ඇති කරගන්නවායි කියලා. මෛත්‍රී සිතක් ඇති කරගත්තොත් තරහසිත නැඳ ගන්නට පුළුවන්. දිගින් දිගට ඒක ඒකට කල්පාන්තර ගණන් යන එකක් වන්නේ මේ ජීවිතේ නැවත නැවත සීවන එකක් වන්නේ නෑ. ඕවා මරණ මොහොතේ ඉවත් හේපත් වන දේශ වශයෙන්ම දුක තුළ උපදිනවා. ඒ නිසා මේවා මේ ඒ අවස්ථාවේදීම අපකපා හරිනේ. ඒ නිසා පහළ වෙන චිත්ත සංස්කාර ධර්මයන් ගලා යාම නතර කරන්නට අපිට පුළුවන් ශක්තියක් දෙන්න ඕන. නැත්නම් මේ භාවනා කරන අය ආය විසින් මේකෙන් ලැබෙන ප්‍රතිඵලයක් ලැබුවයි කියලා කියන්නද බෑ. මේ ඇයි විශේෂත්වයක් තියෙන්න ඕන මේ භාවනා කරන අය භාවනා නොකරන අය අතර. විශේෂත්වයක් තියෙන්න ඕනේ නැත්නම් වැඩක් නෑ. ඒවා ප්‍රගුණ කරනවා. එතකොට රාගසිතක් ඇති වෙනවා රාගසිත රාගසිතක් කියලා ඇති කරලා ඒක නතර කරගන්න බැරි නම් පිළිකුල ගැන සිහි කරන්න. පිළිකුල ගැන සිහිපත් කරනකොට ඒ රාගසිත දිගින් දිගට එන්නේ. සමහරුන්ට එහෙම කළත් මේ සිත මැඩගන්න බෑ. මම මේ සතිතේසන් නිවාරණම් කියන එක ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේද කියන කරුණයි ප්‍රකාශ කරන්නේ. එතකොට දැන් සනාති දක්ෂාල පිටක් ආදි වශයෙන් සීකරනද ඒකේ තියෙන ඒකට ප්‍රතිවිරුද්ධ ධර්මයේ සීපත් කරලද එහෙමනම් ඒක ඇතින ආදීනවේ ටිකක් සිහිපත් කරන්න. සමාසිතක් ආවට පස්සේ තමන් කොයිතරම් දුරට සිටින් දැවෙනවද, කොයිතරම් අකුසල සංස්කාර රැස් වෙනවද, ලෝකේ සත්‍යයට තමා පුත්තර අප්‍රිය පුද්දලයක් වෙනවද, යකුසල සංස්කාර රැස් වීම නිසා කොයිතරම් සංස්කාරී දුක් විඳින්නට වෙනවද, තමන් තේකින් ශාරීරික වශයෙන් කොයිතරම් අයහපතක් සිදු වෙනවද ඒ වගේම තමන්ගේ ගුණ ධර්ම කොයිතරම් දුරට කෙලෙස් වෙනවද පිළිගෙනවද මේවාදී වශයෙන් ඒ තරහය මේ ටිකක් ආදීනව සීපත් කරලා පුරු දෙලා තියෙනවා ඒ ආදීන එක පාටම සීකත් කරගන්නට පුළුවන්කම ඉදෙනවා අර කලින් ඒවා සීකරලා සීකරලා පුරු දෙලා තියෙනවා එතකොට අර තරහසිත නැඩ ගන්නට පුළුවන්. ඒ වගේම රාගසිත ආදීනව සිහිපත් කරන්න පුළුවන්. මේ රාගසිත කියන එක අපි සංසන දෙයක් කියලා පිළිතුරට ඇත්ත වශයෙන්ම මේ සංසාර දුකට ඇදලා දාපු දේවල්. සමහර මේ රාගසිත නිසා ප්‍රේත ලෝකවලට අපායට ඇදලා දාපු දේවල්. මේවන් ගැටගැසුව සංයෝග වලින් පැතිලා සංසාරේ පුරා දිගින් දිගට දිගින් දිගට මේ දුක අනුභව කර කර මේ කමිනෙන් සිදුනේ. මේවට යට වෙච්ච නිසා ඒ නිසා මේ මේ රාගය කියන එක මහා බලවත් ආදීනයක් සහිත එකක් කියලා ඒ විදිහට ආදීන ගොඩාක් තියෙනවා. අර මම මේක ලෝතර උදකරාව කියන පොතේ තියෙන ආදීන ශේකරා. ඒක බලන්න. එතකොට මේ ආදීනව දකිනකොට Tamanට තේරෙනවා මේ තරහයන් රාගසිතින් ඇති කරගන්න එක යහපතක් නෙවෙයි. නරක දෙයක්. එතකොට ඒක Taman පිළිගන්නේ. පිළිගන්න නිසා තමයි මේ දිගින් දිගට සිතිවිලි ගලාගෙන යන්නේ. දැන් මේ අය ගේට්ටියෙන් මෙතන එනකොටම යන්න එන්න එපා එන්න එපා බලලා බලලා කියලා එළිවන මේ කිසිම ප්‍රශ්නයක් නැහැ මම මේකෙන් ඉන්නවා මේ අය යනවා මේ අය පිළිගත්තා එනකොට ඉතින් ඒක අපි පිළිගත්තා ඉතින් එන්න කිව්වා ඒක නිසා මේ කතා බහ කරන්න සිදුන එතකොට ඒ වගේ තමයි රාග සිතේ පිළිගන්නා පොඩ්ඩලයට තව තවත් ඒ පිළිබඳ සිතේ දෙනවා දේශසිත පිළිගන්නා පොඩ්ඩලයට දේශය පිළිබඳ තව තවත් සිතේ දෙනවා පිළිගැනීම ප්‍රතික්ෂේප කරන්න ඕනේ ඒ ප්‍රතික්ෂේප ගන්නේ අනවශ්‍ය නිසා මේ අපේක්ෂ ධර්ම නිසා අපගේ හිත කිලිටි වෙන නිසා දුකට ඇද ධම්ම නිසා නිවන් යන්නට පරිබෝධ ධම්ම නිසා මේ ආදී විවිධ හේතු නිසා අපේ මේවා පිළිගන්නේ නැතුව අයින් කරන්නේ මෙහෙම කරනකොට සමහරවිට මේක කරන්නට බෑ තවත් තවත් කියනවා තවත් නැති කර ගන්නට බෑ සතියෙන් යුතුව මේක නිවාරණය කරන්නට බෑ එහෙම වෙනකොට කුසල සිතක් ඉතිපත් කරන්න. ඒ කියන්නේ Taman දැන් රාග සිතිවිලි නම් ඇතුලේ පිළිකුල කරලත් කරන්න බෑ. එහෙනම් එතන වෙන කුසල සිතක් ඉතිපත් කරන්න. සමහර වෙනකොට මෛත්‍රිය කරන්නත් බෑ තරහකාරයට කියලා හිතමු. එහෙම අපේ භවනා ඉගෙන ගත්ත අයට එහෙම බෑ කියනවා. මේක මුලාවක්. ඒක බොරුවක්. ඒක නිසා පුළුවන්. නමුත් අපි හිතමු කෙනෙකුට බෑ කියලා. බෑ කියනම් වෙන කුසල කර්මයක් කරන්නට පුළුවන්. ඒ ඒ ඒ අරමුණේ සිත මුදා ගන්නවා. ඒ කියන්නේ තරහ යන අරමුණක් තියෙනවා නම් ඒ අරමුණේ ඈත් වෙනවා. රාගය කියන දෙන අරමුණක් තියෙනවා නම් ඒ අරමුණෙන් ඈත් වෙලා ඉෂ්ට වූ අරමුණක සිට පවතන. එතකොටත් තරහසිත රාගසිත වැනි දේවල් නැති කරගන්නට පුළුවන් වෙනවා. මේ එකක්වත් කරන්නට බැහැ නේද? මොනවත් කරන්න බැහැ. සද්දින්ම සිතටම සිතට අවවාද කරගෙන දෙඩි වීර්යයක් අරගෙන මම මේක ජප කරනවා මම මේක මගේ සිත තුළ නලියන්නට ඉඩ දෙන්නේ නැහැ ඔක්කොම කොයිතරම් දුරට මේවා බලවත් විදිහට ආවත් මම මේවා අයින් කරනවා කියලා බලෙන් හරියට බෙල්ලෙන් ඇදලා එළියට දානවා වගේ නෙමෙයි මේවා සිතෙන් ඇදලා ගන්න මේ විදිහට විවිධ ආකාරයෙන් මේ ඇතිත තුළ ඇති වෙන අනවශ්‍ය ආකාර චිත්ත සංස්කාර ධර්ම අපිට සතියෙන් යුතුව මැඩ ගන්න පුළුවන් ඉතින් මැඩගත්ොත් එහෙම ජීවිතයේ හරිම සහනයක් හරිම සනසීමකින් ජීවත් වෙන්නත් පුළුවන් අකුසල් කෙරෙන්නේ නැහැ සංසාරේ දිග්ගැස්සෙන්නේ දැනුවන් යාමකට හේතු වෙනවා ඊට අමතරව මේ වසය මේක අපම නිවන් ලැබීමට හේතු පාදක වන කරුණු ඒක නිසා විමුක්ත පරිපාලනයේ ධර්මයයි සලකනු ලබන නිවන් ලැබීමට දිනු කරගත යුතු ධර්ම මේ අනුව පිළිපැදීම තුළින් මේ කරුණු ජීවිතයට එකතු කර ගැනීම තුළින් කෙනෙකුට ළඟා කරගන්නට පුළුවන් දිනු කරගන්නට පුළුවන් මේ සතිසේ සම්නිවර්ණම් කියන එක ගැන සාමාන්‍ය කරුණු ටිකක් ඊළඟට ඒ ඒ වගේ නිවාරණය කියන්නේ සමන්ති සම්බදේශෝතා සෝතානං කියන නිවාරණ සෝතාන සංවරම් දෝහි මේවා සංවර කරගන්නේ කොහොමද? දැන් බුදුහාමුදුරුවෝ මෙහෙම ගාථාවක් දීලා දක්වලා තියෙන සක්ුණා සංවරෝ සාදු සාදු සෝතේන සංවරෝ ගානේන සංවරෝ සාදු සාදු ජීවහාය සංවරෝ කායේන සංවරෝ සාදු සාදු වාගා සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝ සබ්බත් සංවතෝ බික්ඛෝ සබ්බ දුක්ඛා සමුච්චිතේ. ඇහැ සංවර කරගන්න එක හොඳයි. සාදු කියන්නේ යහපත්. කන නාසය දිය ශරීරයේ මනස කායික වාචික මානසික ක්‍රියා සංවර කරගන්න එක හොඳයි. සම්පත්ත සංයතෝ බික්කෝ මේ හැම ආකාරයෙන්ම සංවරෝ වික්ෂව සබ්බ දුක්ඛා පමුදිතේ සියලුම දුක නිදා. නිසා මේ සංවර වෙන කොයිතරම් වැරදක්ද කියන එක තේරුම් ගත යුතුයි. මේ සංවර වීම කරන්නට පුළුවන් විවිධ ආකාර. තමන්ගේ තියෙන සත්‍යය ගැන ටිකක් ශී කරන්න. තමන් මේ වගේ සමාජයේ සිටින කෙනෙක්, මේ වගේ සත්‍යයේ සිටින කෙනෙක්. මේක මට කරන්නට කිසිසේත් සුදුසු නැහැ. නුසුදුසු. එහෙම සිතන සංවර වෙන්නට පුළුවන්. අපි ඒකෝ තමන් උසස් ස්ථානාන්තරයන් නම් දරන්නේ මේ වගේ පහසලක් මේ මේ කාර්ය රක්ෂ්‍ය අධිකාරිය කරන වැඩක් මම කරන එක කිසිසේත් නුසුදුසුයි කියලා තමන්ගේ தත්ත්වය අනුව කල්පනා කරලා ඒකෙන් බලකින්නට පුළුවන්. නැත්නම් තමන්ගේ ඉන්ද්‍රිය සංවරය ගැන කල්පනා කරන ඉන්ද්‍රිය සංවර සීලය කියලා එකක් තියෙනවා ඉන්ද්‍රියන් සංවර කර ගැනීම සීලය නිවන් යන්නට මම බලාපොරොත්තු වෙනවා නම් මගේ ඉන්ද්‍රියන් මා අනිවාර්යයෙන්ම සංවර කරගත යුතුයි කියන හැඟීම ඇති කරගන්න ඕන. ඇහැට රූප පෙනෙන රාගය, ද්වේෂය, කන්ද, සබ්දයිල ඇලීමයි, ගැටීමයි මේ විදිහට අරමුණු තුලින් අපි වැඩගෙන ඇදගෙන යන්නේක සාමාන්‍යයෙන් වතුරක් පහළට ගලාගෙන යනවා වගේ ස්වභාව වශයෙන් සිදුවන දෙයක්. මේ වතුර උඩට තියෙනවා වගේ ගලාගෙන යන ධාරාවට නේ උඩ පැත්තට තියෙනවා වගේ දෙයක් තමයි මේ සංවර කරගන්නේ. ඒ සංවර කරගන්න එක හැමෝටම කරන්නට බෑ. ඒ සංසර්ගය තනිත් පැත්තට යනවා. නමුත් මනුෂ්‍ය දියුණුව ප්‍රඥාව තියෙන තියෙන භාවනා කරන අය විසින් ඉන්ද්‍රියන් සංවර කර ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඒක නිසා තමන්ගේ ඉන්ද්‍රිය සංවරය ගැන ටිකක් කල්පනා කරන්න කල්පනා කරලා ඉවරලා මම මේ නිවන් යන්නට නම් මේ ජීවිතයේ අදුම වශයෙන් සෝවාන් ඵලයවත් සාක්ෂාත් කරන්නට අපායෙන් මිදෙන්නට නම් මේ ඉන්ද්‍රියන් පිනව පිනව නලවනවා ඒවට ඕන විදියට වැඩ කර කර ඉඳලා කවදා අවසානයේදී බෑ. මෙතෙක් කල් ඒවා කරලා හොද්දට නැති. දැන් මම මේවා සංවර කරගන්න ඕනේ කියලා හිතලා සංවර කරගන්නවා. එහෙම සංවර කරගන්නකොට අර සතියින් විතර කටයුතු කරන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා ඉන්ද්‍රිය සංවරය අවශ්‍යයි. අනිත් එක බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන ඔය ඇලීම් ගැටීම් වලට ඇදී උපේක්ෂා සාන්තයි උපේක්ෂා ප්‍රණීතයි කිය. ඒ සංසන්තං ඒ සම්පණේත ඉදද්දං උපේක්ඛා කියලා බුදුහාමුදුරුවෝ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ දක්වලා තියෙනවා. අපිට ඇලීමක් ඇති වෙනවට වඩා ගැටීමක් ඇති වෙනවට වඩා මැදහත් පිට තියෙනවනම් මේ මැදහත් පිට සාන්තයි ප්‍රණීතයි. ඒක නිසා ඒක සිහිපත් කරන්න. අපි හිතමු දැන් ඇහැට රූපයක් දැක්ක, රූපය දැක්කට පස්සේ ගැටීමක් ඇති වෙනවා. නැත්නම් ඇලීමක්, ආශාවක්, රාගයක් වැනි දෙයක් ඇති වෙනවා. එතකොටම තමයි සිහිපත් කරන්න ඒකම් සන්තම් ඒකම් පණීතයි කියලා දිගම උපේක්ෂා. මේ උපේක්ෂාව සාන්තයි, මේ උපේක්ෂාව ප්‍රණීතයි, මම උපේක්ෂිත වෙනවා. එතකොටම සිත නිවෙනවා. හරියට ගින්දරකට වතුර ටිකක් දැම්මා වගේ. 700 යකඩයකට වතුර ටිකක් දැම්මා වගේ. ඒක නිසා මේ දාන වතුර ටික පොඩ්ඩනම් 700 යකඩයට වතුර දාපුවම වතුර ටික වාස් වෙලා ඒ රත්පෙච්ච ප්‍රමාණය එහෙමම තිබේ. අවශ්‍ය ප්‍රමාණය ඒක නිමෙන්නට අවශ්‍ය ප්‍රමාණයට වතුර දාන්න ඕන. ඒ වගේ අපේ සිත තුළ තියෙන මේ සායිතසික ධර්මයන්ගේ ප්‍රබල භාවය මතයි මේකෙන් ලැබෙන විපාක ශක්තිය, ඒකෙන් ලැබෙන අත්ශිද්ධිය කොතෙක් දුරට සිදුවෙනවද කියන කාරණාව සඳහා පවතී. එම නිසා ඒවා ඒ ආකාරයෙන් සමාජයේ සිටතර ප්‍රබල වශයෙන් ඇති කරගෙන ඒ ප්‍රබල චිත්තචෛතසික ධර්මයන්ගේ ආදාරයෙන් යුතුව මේවා අපට මැඩ ගන්න පුළුවන් ශක්තිය තියෙන තුන සංවර කර ගන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව අපි ටිකක් කරුණාව මෛත්‍රිය ඉවසීම පුරුදු කරන පුද්ගලයෝ වශයෙන් ඒවත් එදිනදා ජීවිතයට එකතු කර ගන්නට පුළුවන් වෙන්නට ඕනේ. අපිට තරහ යන අරමුණු එන එක හොඳයි මොකද එතකොට තමයි අපිට ඉවසීම පුරුදු කරන්නට පුළුවන්. අපිට කවුරුන්ට බණින එක හොඳයි මොකද එතකොට තමයි අපිට ඉවසීම පුරුදු කරන්න පුළුවන්. මෛත්‍රිය පුරුදු කරන්න පුළුවන්. එකට එක කියන්නේ නැතුව පුළුවන් ඉන්නද පුළුවන්. අපේ සිතේ චිත්ත ශක්තිය උරලා බලන්නට හැකියාවක් ලබා දෙන්නේ මේ අරමුණු තුළ. මේ අරමුණු ඇත්ත වශයෙන්ම වැරදි අනිෂ්ඨ අරමුණු අපිට එන මිතුරු හතුරු වේසයෙන් එන මිත්‍රයන්. මේ බව තේරුම් ගන්න. එහෙම තේරුම් ගත්තාට පස්සේ Tamanට මේ එනේන අරමුණු නරක අරමුණු ඒ කියන්නේ Taman අනිශ්චය කියලා හිතන අරමුණු එන එක හොඳයි කියන ඒ ධනාත්මක සිතිවිල්ල ඇති කරගත්තාට පසුව ওই අරමුණු කෙලෙස් කිසිම ආකාරයකින් ගැටීමක් ඇති වෙනවා. එතකොට තරහ එන අරමුණු කෙරේ කිසිම ආකාරයෙන් ගැටීමක් ඇති වෙන්නේ ඒ වගේම රාගය ගැන දෙන අරමුණු එන එක නරකයි කියලා අපි හිතාගෙන සිටි ඉස්සලා හොඳයි හොඳයි කියලා නිසා හිතේ රාගය ගැන දෙන අරමුණු ඇහැට ප්‍රිය රූප දකින්න එක ප්‍රිය ශබ්ද අහන එක හොඳයි ඒකෙන් ආස්වාදයක් ලැබෙනවා මෙහිදී ඒක ලබා ගන්නට ඕනේ තව තවත් තියා ගන්න ඕමනේ හිතන්නේ ඒක අනිත් පැත්තයි දැන් සිතන්නේ මේ සිතිවිලි එන එක මගේ අයහපත සඳහා මගේ දුක සඳහා සංසාර දුක සඳහා නිවනින් ඈත් වීම සඳහා හේතු වන බැවින් මේවා මා නතර කරගත යුතුයි කියන හැඟීම තමාගේ සිත තුළ ඇති වෙන්න ඕන. එහෙම ඇති වෙච්ච කෙනාට ඒ ආකාරයෙන් පුළුවන් සංවර කරගන්නට මේ දේවල්. ඊළඟට වීරයක් ඇති කරගන්නවා මම කොයි ආකාරයෙන්වත් මේ ඉන්ද්‍රියන් දෝන විදිහට නටන්නට දෙන්නේ ඉන්ද්‍රියන් මම මැඩ ගන්නවා ඉන්ද්‍රියන් විසින් මාව මැඩගත්තා මෙතෙක් කල සංසාරය තුළ මේ හොඳට නැති මේ ඉන්ද්‍රියන්ට මාව කියන වචනේ දැම්මොත් මායාව විසින් මාව මැඩගත්තා දැන් මම මාර්යා මඩ ගන්නට මට ඒ ශක්තිය තියෙනවා මට පුළුවන්කම තියෙනවා මට ධෛර්යය තියෙනවා මගේ චිත්ත ශක්තිය තියෙනවා ඕනෑම මාර්ගයක් පාදගෙන විභවා යන්නට තරම් පාරමී ශක්තියක් ඇතුව මම සිටින්නේ ඒක නිසා මම මේ සෑම දෙයක්ම යට කරගෙන යනවා කියලා බලවත් ප්‍රයෝගයක් ඇති කරගත්තොත් එහෙම ওই චිත්ත සංස්කාර ධර්ම වලට ওই කලින්සේ චිත්ත තුළ නටන්නට හැකියාවක් ලැබෙන්නේ අපිට පුළුවන් ඒවා යටපත් කරන්න දැන් අර මා කලින් කිව්ව ඉවසීම වාගේ කරුණාව මෛත්‍රිය වැනි ගුණ ධර්ම පුරුදු කරගත්තා නම් අපි හිතමු ඉවසීම කියලා. කෙනෙක් අපිට දෝෂාරෝපණය කරනවා බන්නා. ඈ මම ඉවසනවා ඉවසනවා ඉවසනවා ඉවසනවා කියලා ඉවසනවා. ඔය බන්නේකට ප්‍රතිචාර දක්වන්න පුළුවන් ඕනම කෙනෙකුට දැන් අද සමාජයේ දක්වන ආකාරයේ ප්‍රතිකාර ප්‍රතිචාර. නමුත් ඒ බන්නේ වෙලාවේ සමන්ට ඉවසන්නට පුළුවන් නම් ඒක උසස් ගුණයක්. මේ උසස් භාවයේ රඳා පවතින මේ සමාජයේ තියෙන සමාජකම් මත නෙවෙයි සමාජයේ උද්ගතම් මත නෙවෙයි සමාජයේ ගුණ ධර්ම මත ගුණ ධර්ම යන්තාද්දරට දින වෙලා තියෙනවා නම් ඒ සාද්දරය තමයි ඒ සුද්ධලේ උසස් කියලා ඥානවන්තයන් විශේෂ සලකනු ලබන්නේ සාමාන්‍ය ලෝකයන් එතකොට ඒක නිසා මේ ඉවසියෙන් වැඩි ගුණ ධර්ම පුහුණු කරගත්තොත් එහෙම අපිට පුළුවන් මේවා මැඩ ගන්නව සංවර කරගන්න මේ විදිහට ඉන්ද්‍රියන් සංවර කරගන්න ඕනේ. ඊළඟට අහන ප්‍රශ්නේ තමයි කේමසෝසත්තියරි. මේ ගලන ජල ධාරාවන් නැත්නම් මේ ජල ප්‍රවාහයන් දිනවා හැරලා නැත්නම් සිඳලා දාන්නේ කවරකින්ද කොමකින්ද කියලා. දෙනවද පිළිතුර මොකද්ද බුදුරජාණන් වහන්සේ විසින් පඤ්ඤායේති කුටිරේ පඤ්ඤාවෙන් තමයි මේ ජල ප්‍රවාහයන් දිනවා හරින්නේ. මෙතන කෙලින්ම බුදුරජාණන් වහන්සේ පරිසම්පාදයේ කියන අවිද්‍යාපත්‍ය සංඛාරා කියන එක සහ අවිද්‍යාව නිරෝධා සංඛාර නිරෝධෝ කියන එක තමයි මේ වෙනත් වචන වලින් ප්‍රකාශ කරන්නේ. අවිද්‍යාව නිරුද්ධ කිරීම තුළින් සංස්කාර ධර්ම නිරුද්ධ වෙනවා කියන එකයි මෙතන මේ පඤ්ඤායතේ පිටියේ කියන වචනේ වෙනත් ස්වરૂපයකින් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළේ. කොහොමද ප්‍රඥාවෙන් මේවා වේලවා හරින්නේ? මේක උපරිම වශයෙන් කතා කරනවා රහත් වන්න ඕනේ. රහත් වෙච්ච කෙනෙකුගේ සිත තුළ කිසිම ආකාරයකින් සිටින ධර්ම නිරායාසයෙන් ගලන්නේ. ඇහැට රූප දකින්න. දැක්කට මේ ගැහණියක් මේ දිවිමේක ලස්සනේ කැටි මොනවද සිදුවෙන්නේ. කන ශබ්ද ඇහෙනවා. මොනවා ඇහුණා මේ මට බයිනවා මේක මම නරක වචනයක් කියන මේක හොඳ වචනයක් කියන මේක පරුෂ වචනය. ඔය මොනවද සිදුවෙන්නේ. નિરાයාසයෙන් ඉන්නේ ආයාසයෙන් උත්සාහය තමන්ගේ කැමැත්ත ඇතුව ඇති කරගන්නත් පුළුවන්. ඔබට රහත් වෙච්ච කෙනාගේ ශරීර තුළ තියෙන තනංග උපේක්ෂාව කියන එක. අංග හයකින් සමන්නාගත උපේක්ෂාව. ඇහැ කන නාසය දිය ශරීරය මනස. මේ ඉන්ද්‍රිය හයට අරමුණු වුණාට පස්සේ නිර්ආයාසයෙන්ම උපේක්ෂිත භාවයක් එවැනි කෙනෙකුගේ ශරීර තුළ තියෙනවා. බලයෙන් ඇති කරගන්න උපේක්ෂාවන් නිර්ආයාසයෙන් මේ සිටි තියෙනවා. විච්ඡේදිත මත් සම්භාෂය, සේකත මත් සම්භාෂය, තිමතේ මතබත් සම්භාෂය ආදී වශයෙන් බුදුහාමුදුරුවෝ කරුණු දක්වලා තියෙනවා. දැක කනට හෝ ඇහැට රූපයක් දකිනවා. දැකීම මාත්‍රේ විතරයි. එයින් එහා කියන්නේ. කනට ශබ්ද ඇහෙනවා. ඇසීම මාත්‍රේ පමණයි. එයින් එහා කියන්නේ. අනිත් ඉන්ද්‍රියන්ටත් එහෙමයි. නමුත් ලෝක සාමාන්‍ය ලෝක සත්‍යයට ඕක කරන්නට බැහැ. ඒ නිසා ප්‍රඥාව අපි පාවිච්චි කරලා මේවා රහත් ඵලයෙන් සම්පූර්ණයෙන් නිරුද්ධ කරන්නේ ඒ නිරුද්ධ කිරීමට ප්‍රථමයෙන් එදිනදා ජීවිතයේදී මේවා මැඩ ගන්නට උත්සාහ ගන්නට ඕනේ. ඒක කරන්නේ කොහොමද? මේක කරන්නට නම් දැන් අපි ඇහැගෙන විතරයි කතා කරන කාල වේලාව සම්පූර්ණව. එතකොට අනිත් ඉන්දියන්ට ප්‍රියංශාරයෙන් මේ හිතා ගන්නට ඕනේ. ඇහැ තුළින් මේ ආකාරයෙන් සිතිවිලි ධාරාවන් ගලාගෙන යන එක නවත්තන්නට නම් ඇහැට පෙනෙන රූපවල ස්වરૂපයක් තේරුම් ගත යුතුයි. ඇහැට අරමුණ වන්නේ රූප. මේ රූප කියන එක අපිට විදාකාරයෙන් මේ වචනේ කියන්න පුළුවන් රූප කියත හැකි රූප ධාතු කියත හැකි රූප ආරම්මන කියත හැකි රූපා යතන කියත හැකි මේ ආදී විවිධ වචන පාවිච්චි කරන්න පුළුවන් මේ අර්ථය ටිකක් ප්‍රඥාවෙන් දකින්න රූප කියන්නේ ඇහැට අරමුණු වන ඕනෑම දෙයක් අපේ පියවිය හැට අරමුණු වන්නටත් පුළුවන් සමහරට අරමුණු නොවන්නටත් පුළුවන් දැන් සමහර දේවල් අපිට පේන්නේ සමහර දේවල් බලනම සිතන සතුන් ඒවා පේන්නේ නැත්නම් ඔය විස්පචක්ක ඥානය උපදාගත්ත කෙනෙකුට අපිට පේන්නේ නැති රූප අමනුෂ්‍යයන්, දෙවියන්, ධර්මයන් මේ රූප දකින්නට පුළුවන්. ඒ අයගේ රූප ඇහැට අරමුණු වන රූප තමයි. නමුත් අපේ ජීවිතය හැට පේන්නේ නැති ඒ හැට පෙන්වන්නට වෙනවා මේ මා රූප. රූප ධාතු කියන එක විශේෂයෙන්ම අවබෝධ කරගත යුතුයි. ධාතු කියන්නේ සත්‍යයක් නෙවෙයි, පුද්ගලයක් නෙවෙයි, ආත්මයක් නෙවෙයි කියන අර්ථය. එතකොට අපි Tamange යන්න දැක්කම ඇහැට රූපේ වෙනවා. ආ මේ මම මෙතන ගෑණියා මේ ලස්සන රූපය මේ කතරු මේ උවම දහස් වශයෙන් දකින්නට නැහැකම නිසා දෙදේලා තියෙනවා. නැත්තම් තමන්ගේ පුතේ කුයෙන් සහෝදර සහෝදරිය මිත්‍රයෙක් දැක්කා මේ මගේ පුතා මගේ දුව මගේ සහෝදරයා සහෝදරී තාත්තා අම්මා ඔය විවිධ ආකාර සිතේ සංඥා ඇතිවන්නේ අර රූපය ධාතුවක් වශයෙන් දකින්නට බැරි නිසා සත්‍යයේ පුද්ගලයේ ආත්මයක් නැහැ කියලා දකින්නට බැරි නිසා නැත්නම් අපි හිතමු කාර්යයක දැක්කා ගේ දැක්කා ඉඩකනම් දැක්කා මේ මගේ කාර්යයක මගේ ගේ ඔය විදිහට හිතන්නේ ඒවා ධාතු වශයෙන් දකින්නට බැරි නිසා මේ ලෝකයේ ඇහැට පෙනෙන යම්කා රූප තියෙනවා නම් අපි දකින්නේ මේ රූප වල තියෙන වර්ණය පමණයි මතු පිට තියෙන වර්ණය පමණයි වෙන කිසි දෙයක් ඇහැට දකින්නට බැහැ මේ ඇහැට දකින්නට බැරි අනිත් දේවල් අපි සිතින් සිතා ගන්නවා මෙහෙම ඇති මෙහෙම ඇති මෙහෙම ඇති ඒකයි සත්‍යය අපි උදාහරණයක් කියන්නේ අපි දැන් ලස්සන කේක් කෑල්ලක් තියෙනවා මේ කේක් කෑල්ල මේ මනුස්සයාට ලස්සනට දෙනවා විවිධ පාට දාලා අරන් දැන් මේ මනුස්සයාට මේක අල්ලලා බලනකොට අල්ලනවා ඉතින් ඒක නිකන් මුද්ද භාවයක් හරි රසණයක් හරි ඒකලක් හරි මොකක් හරි දැනෙනවා මේ මිනිහට මේක ඉඳලා බලන්නවත් ඕන. ඉතින් ඇහෙට තියලා ඉඳලා බලන එක සුවඳක් දැනෙනවා. මේ මිනිහට මේක දැන් කාලා රසෙන් ඉඳලා හිතෙනවා. දැන් කාලා රසෙන්. මේ පුද්ගලයා හිතනවා ඇහැට දැකපු කේක් කෑල්ලමයි නාසයෙන් මේ ඇල්ලුවෙත් ඒකමයි කන්නේ ඒකමයි. මෙතන සම්පූර්ණ ලාභ. ඇහැට පෙනුනේ රූපේ පමණයි මේ වර්ණ රූපේ පමණයි. ඒකේ සතහනක් තියෙනවා. සතහන පෙන්වන්නට ඒ සතහන නියම සතහනක් නෙවෙයි අපි දකින්නේ. අපි එකම දේ දකපැත්තකින් ඉඳලා දකිනවනම් එක එක පැති වලින් ඉඳලා දකිනවනම් එක එක සතහන තියෙනවා. නියම සතහන නෙවෙයි ඒ නිසා අපිට දැක්සන්නේ. එතකොට ඒ රූපය ඇහැට පෙනෙන්නේ වර්ණ රූපේ පාට විතරයි. වෙන දෙයක් දකින්න බෑ. ඒකත් මතු පිටේ. ඇතුලේ මොනවද කියලා දකින්නට කොහෙන්ද හැකි තමයි. මේක පස්සේ ටිකක් හිතලා බලන්න. එතකොට මම මේ කියන්නේ මොනවද කියලා තේරෙන්නේ. එතකොට දැන් මේ මිනිහා මේක අතින් අල්ලනවා. අල්ලනකොට එයා දකින්නේ අර වර්ණ රූපේ නෙමෙයි. එයා දකින්නේ ඒකේ තියෙන රසයේ සීතල නම් තේජෝ දහතුව නැත්නම් ඒකේ තියෙන මුද්ද භාවය නම් පඨවි දහතුව. නැත්නම් සඳ භාවය නම් පඨවි දහතුව. ඒ පුද්ගලයා හිතනවා මේ දතුන රූපයෙන් තමයි අපි අල්ලන්නේ. දැන් මේ පුද්ගලයා මේක සිඳිනවා. සිඳිනකොට හිතනවා මේ පුද්ගලයා මම මේ දතුන රූපයෙන්ම ඉඳින්නේ අර දැකපු ලස්සනම ඉඳින්නේ ආදී වශයෙන්. නමුත් පින්දිනකොට දැනෙන්නේ ගන්ධ රූපේ පමණයි. ගන්ධ විතරයි. සුවඳ විතරයි දැනෙන්නේ. ගන්ධ සුවඳ දෙක විතරයි දැනෙන්නේ. වර්ණ රූපේ නාසයට දකින්නටත් බෑ. නාසයට අරමුණු කරන්නටත් බෑ. කයට දැනෙන අර මූල ධාතු අතරේ පඨ ව්‍යාපෝ තේජෝ වායු ධාතු අතරේ ස්වરૂපයක් දකින්නටත් බෑ. මේක නිසා මේ පුද්ගලයා දැන් මේක කනකොට රස විඳිනවා. මම මේ කටේ දාලා මේක දැන් මේ හකනවා. ඉතින් රසයක් අත්දකින්න. එයා හිතනවා ඇහැට දැකපු රූපෙම තමයි මේ කියන්නේ. මෙන්න රස රූපයෙන් අත්දකින්න. මෙතන සංකර මුලාවක් මේක තමයි ජීවස්තුන් ගැන සිතලා බලන්නේ. එතකොට තමයි තේරෙන්නේ මෙතන මහා විශාල මුලාවක් තියෙන රූප ධාතු වශයෙන් දකින්න ඕන. ධාතු වශයෙන් දකිනකොට මේ ලෝකයේ හැදිලා තියෙන සෑම රූපයක්ම පඩවි ආදී මූල ධාතු අතරින් හැදිලා තියෙන බව මේ හැටි මා කියලා දීලා තියෙනවා. මේ මූල ධාතු හැම එකක්ම එක එක හැඩවලට හැදිලා තියෙනවා. ඒක නිසා මේ හැඩවල ස්වරූපෙන් අපි මුලා වෙනවා ඝන සංඥාවේ මුලා වෙනවා. මේක තේරුම් ගන්න. තේරුම් ගත්තට පස්සේ Tamanda තේරෙන මොකක් හරි දකිනකොට යෝනිසෝ මනස්කාරයෙන් යුතුව නුවණින් යුතුව දකිනවන මෙතන තියෙන මේ ධාතු ගොඩන්නේ කියලා Tamanda එකපාරට තේරෙනවා අනුමුද. එහෙම තේරෙන්නේ නැත්නම් Taman ධාතු වශයෙන් හරියට අවබෝධ කරගන්නේ. අපි හිතමු කෙනෙකුගේ සමත් දැකලා ආසකනයි මෙතන මේ කුණු වෙලා යන ධාතු ගොඩන්නේ තියෙන වෙන දෙයක් නෙවෙයි කියලා දකින්න පුළුවන් නම් අන්න හොඳයි. එහෙම නැත්නම් ඉතින් මේ ධාතු වශයෙන් අවබෝධ කරගන්න ඒ අඩුපාඩු තියෙන එක. එතකොට රූප 13 ඊළඟට රූප ආරම්භ. රූප ආරම්භන කියන්නේ අපේ සිතට අරමුණු වෙනවා. රූපයක් දැක්කහම දැනීමක් පහළ වෙනවා. මේ දැනීම පහළ වීමට තමයි රූපාරම්මණය කියන්නේ. අපිට යම්කිසි රූපයක් දැකලා දැනීමක් ඇති වුනේ නැත්නම් ඒවා අපි අනුව බලනකොට කිසිම රූපාරම්මණයක් නෙවෙයි. අපේ సంతානයේ තුල ජනිත වෙන රූපාරම්මණයක් නෙවෙයි. ලෝකේ ලෝක ඔක්කොම රූප රූපාරම්මණය තමයි. නමුත් අපි අනුව බලනකොට ඒවා ගැන දැනීමක් ඇති වුණොත් සමනයි ඒවා රූපාරම්මණය වෙන්නේ. ඒ නිසා රූපයක් දකිනවා කියන්නේ මොකක්ද කියලා කල්පනා කරලා බලන්න. තමන්ගේ සිත තුළ දැනීමක් විඥානයේ සහිත නාම ධර්මයක් ඇති වීම. මේ පඤ්ඤායයට ඒක තීරේ කියන එකට අත තියන්න මම මේ හදන්නේ. ප්‍රඥාවෙන් මේවා වේදනා වේදවල හරිනේ. ප්‍රායෝගික වශයෙන් ඒවා සිදි වෙනවා. ඒකයි අපි මෙහෙම කියන්නේ. ඊළඟට දැන් රූපායතනය කියන රූපායතනය කියන්නේ රූපේ දැක්කට පස්සේ ඒකට ආසක් කරනවා ගැටෙනවා ඒක ලබා ගන්න පුළුවන් කියලා හිතන විවිධ සිතිවිලි ධර්ම ඔක්කොම ගලනවා මේ එකක්වත් රූපේ නෙවෙයි කියන්නේ සමන්දේශිත තුළ මේ රූප ආයතනයම එතකොට Tamange සිත තුළ ක්‍රියාත්මක වන මන ආයතනයන් බවට පරිවර්තනය වෙනවා. මෙන්න මේ தත්ත්වයේ දකින්නට බෑ ඥාන ඥානයේ නැති ප්‍රඥාව නැති කෙනෙකුට ප්‍රඥාවෙන් තමයි දකින්නේ. එතකොට මේක දකින්නකොට දැන් අපි ඇහැට පෙනෙන රූප නම් උදාහරණයට මේ ගත්තේ අපි මේ ඇහැට පෙනෙන රූප අබේනවද, උපාදාන කරනවද, මේවා හොඳ දේවල්, නරක දේවල් කියලා හිතනවද? මේවා කෙරෙහි තියෙන මුලාව Tamanට තේරුම් ගන්නට නැහැ කියනවා. දැන් කල්පනා කරන්න Taman ඇහැට රූපයක් දැකලා ඒ රූපයට ආශා කරනවා කියලා මම කලින් කියවනේ. ආශා කරන Tamanගේ ඇහැට දැකපු රූපයටද? නැහැ. රූපයට ආශා කරන්නේ නැහැ. Tamanගේ සිත තුළ ඇතිවුණු වේදනාවට සුඛ ආස්වාදයට ආශා කරන්නේ. ඒ සුඛාස්වාදයේ ඇති වුණේ නැත්නම් යම්කිසි රූපයක් දැකීම තුළින් යම්කිසි සුඛයක් ප්‍රීතියක් මොකක්වත් Tamanගේ සිතට ඇති වෙන්නේ නැත්නම් ඒ රූපේ දැක්කට පස්සේ ඔය එක පැත්තකට ඉස්සරයි. අපි මොනවද ආශා අපේ සිත තුළ ඇතිවෙන්නේ ආශාව. මේ ආශා කරන්නේ බාහිර ලෝකේ රූපවලට නෙවෙයි. Tamanගේ සිත තුළ ඇති වුණු වේදනාවට සුඛ වේදනාවට. මේ වේදනාව ඇතිකර දුන්නේ බාහිර රූප තුළින් නෙවෙයි. Taman මේ රූපේ දැකපු සංඥාවට අපි හිතන ලක්ෂණ කෙනෙක් දැකලා ලක්ෂණයි ලක්ෂණයි ලක්ෂණයි කියලා හිතනවා. දැන් පිළිකුල් භාවනා කරපු කෙනෙක් දැක්කොත් මේක පිළිකුල් පිළිකුල් කියලා හිතනවා. දැන් මේ දිනේ අර භාවනා මධ්‍යස්ථානයේ සතිය භාවනා කරනකොට කීවා අපි අර මලමිණී ඇතුළේ කැලි පෙන්න පෙන්න භාවනා පන්තියක් කෙනෙක් දිහා මට දැන් බලන්නවත් බෑ. ඇතුලේ ඔක්කොම පේන්නේ නිකන් අර සහපාට මාස් ඇතුලේ බිම බලාගෙන මම යන්නේ. ඒ වෙලාවේ ඒ දර්ශනය තමා සිටපු ආකාරයට අනුව සිට සැකසිච්ච නිසා එහෙම සිදුවෙනවා. එතකොට අපි යම් කිසි රූපයක් දැකලා ලස්සනයි ලස්සනයි කියලා හිතුවොත් ඒක ලස්සනට පේන. ඒක නිසා සුඛාස්වාදයක් වෙනවා. කිසිම රූපයක කිසිම ලස්සනක් නැහැ. කිසිම රූපයක කිසිම කැටක් මේ කැට ලස්සන ඔක්කොම හිතින් මවා ගන්නවා. තමන්ගේ සිතේ තියෙන සංඥා. මේවා මේ ගැඹුරු කරුණු නමුත් මේ කිව්වට සමහරවිට නොතේරි. ඇත්ත ඒකයි. එතකොට ඒක නිසා යම් කිසි ආස්වාදයක් විඳිනවා නම් ආස්වාදයේ විඳින්නේ රූපේ තුලින් නෙවෙයි තමන්ගේ සිත තුලින් ආස්වාද කරන්නේ රූපේ නෙවෙයි තමාගේම වේදනාව සුඛ ආස්වාදය. අපේන තමන්ගේ දරුවෙක් ගමු ඊට වැඩි හොඳ උපමාවක් ගන්න පුළුවන් මේක අයෝග්‍යයි කියලා හිතලා අපි හිතමු තමන්ගේ දරුවෙකුට දැන් උගතල් කරනවා ආදරේ කරනවා. දැන් මේකේ ආසාවක් ඇතිවෙනවා. මෙයාම වරදක් කරලා සමහරින් ගැටෙනවා. එතකොට අර අර දැකපු රූපේ Taman දරුවාට ආසාවක් වෙන්නේ සමහත් නැති. ඉතින් දරුවා මේ තුලින්ම ආසාව ගෙන දෙනවා නම් කොයි වෙලාවෙත් ආසාව ගෙන දෙන්න ඕන. Tamanගේ සිත තුළින් මේව ඇති වෙනවා. ඒකයි සවස් වගේ ඉතා ආදරෙන් කතා කරන එක උදේ වගේ බලන්න. යහපත්. ඉතින් මේ තත්ත්වය සිදුවලා තියෙන්නේ ඔක්කොම තමන්ගේ සිතේ තියෙන මුලාව දක්නට තරම් ප්‍රඥාව නැති නිසා. ඒ නිසා බාහිර ලෝකයේ රූපයක් දකිනවා කියන්නේ තමන්ගේ සිතිවිලි ටිකක් ඇතිවීම පමණයි. දැන් මේ සිතිවිලි වල ස්වરૂපය මොකක්ද? ඇති ඇතිකම මොකද දිගින් දිගට පවතිනවද? නැහැ පවතින්නට හැකියාවක් නැහැ. ඇති ඇති සිතිවිලි එතනම කඩාගෙන හැරෙනවා. නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වුණාට පස්සේ මොකක්ද ඇති වෙන්නේ? මොනවද ඉතිරි වෙලා තියෙන්නේ? දැන් අපි ඊයේ රූපයක් දැකලා සතුටුුණයි කියලා හිතමු. නෑ හොඳයි හොඳයි ලස්සනයි ලස්සනයි කියලා සතුටුුණයි කියලා. තමන්ගේ සිතේ සිටියේ ටිකක් ඇති වෙනවා. දැන් මොකක්ද ඉතිරිලා තියෙන්නේ? නෑ දැකපු හීනයක් නෙවෙයි හරියට දවල් දැකපු හීනයක්. ඒ හීනෙන් අවදි වුණාට පස්සේ මොකක්වත් ඉතිරිලා නෑ. ඉතින් හීනෙන් නොයෙක් දේවල් දැකි ඒක වෙනම දෙයක්. මේ වගේ දෙයක් මේ නැති වී විරුද්ධ වී යන චිත්ත සංස්කාර ධර්ම නැත්නම් නාම ධර්ම මේ උපාදාන කරන්නේ. එතකොට මේවා ඇති වුණත් මොකෝ පැවතුණත් මොකෝ නැති වුණත් මොකෝ තමන් මේවා විඳිනවා කියලා තමන් මේවා අත්දකින්නවා කියන හිතේ කියන මෝඩකම තිබෙන තාක්කල් මේවා උපාදාන කරනවා අවිද්‍යාව පත්‍ය තමයි උපාදාන ඇති වෙන්නේ සංසාරේ එතකොට Tamanට තේරෙනවා නම් මගේ සිතිවිලි මේ මං අල්ලගෙන දඟලන්නේ කියලා. ওই සිතිවිලි ඇති වෙනව නැති වෙනව. මේ සිතිවිලි එකක්වත් මගේ නෙවෙයි. ওই සිතිවිලි ඇති වුණත් මොකෝ නැවතුණත් මොකෝ නැති වුණත් මොකෝ කියලා Tamanට හිතන්නට පුළුවන් නම් මොන සිතිවිල්ලක් ඇති වුණත් නැති වුණත් කිසිම අගයක් නැහැ. එතකොට ලෝකයේ තියෙන අරමුණු නෙවෙයි වැදගත් බව තියෙන්නේ. අරමුණු නෙවෙයි ඇත්ත වශයෙන්ම Taman දකින්නේ Tamanගේ සිතේ ඉඳාම දැනෙන්නේ. දැන් මේ නිවසට ගියාම ටෙලිවිෂන් දර්ශනය දිහා බලන්නේ හොඳ ලස්සනට එකක් ආශා කර කරම බලන්නේ. ආ බලාගෙන ඉන්න ගමන් හිතන්නේ මේ ආශාව කියන එක මගේ හිතේ තියෙන දෙයක් මම මේක හිතන්නේ මම මේක අයින් කරනවා කියලා බලන්න. හරි කොහෙනිකම් පෙනිපෙනීදී ඒ තමන්ගේ හිත නේතර වෙලා උපේක්ෂිත වෙලා තැන්පත් වෙන ආකාරය පෙනේ. තමන්ගේ හිතේ මෝඩකම එතකොටම දකින්න පුළුවන්. ඒක නිසා බාහිර අරමුණු තුළ ඒ කියන ලක්ෂණක් ඇත්තේ නැහැ, කැටක් ඇත්තේ නැහැ, අධයක් ඇත්තේ නැහැ, කිසිවක් ඇත්තේ නැහැ. බාහිර අරමුණු කිසිවක් අපි අල්ලන්නේ නැහැ. අපේම සංකප්පංග ධර්ම අපේම සිටිවිලි ධර්ම අල්ලන්නේ. මේක හරියට තේරෙනවා නම් මේ සිතිවිලි ඇති වෙනවා පැවතෙනවා නැති වෙනවා නිරුද්ධ වී යනවා ඒ ඇති වී නැති වී පැවතී නිරුද්ධ වී යන සිතිවිලි වල කවර අගයක්ද කවර හරයක්ද කවර ශාරයක්ද කියලා හරියට අවබෝධ වෙනකොට මේ සිතිවිලි එකක්වත් අල්ලන්නේ ඒ සිතිවිලි අතහරිනකොට ලෝකයක්ම අතහැරියයි ලෝකය කියන්නේ Tamange සිත සිතින්නේ ලෝකයක් අල්ලන්නේ කෙනෙක් සීනටි කළා නම් ඕගේ ලෝකේ ඕගේ సంతානය තුළ කිසිම ලෝකයක් නැහැ සිතින් තමයි මේ ලෝකයක්ම අල්ලගෙන බලන්නේ. මගේ දුව, මගේ පුතා, මගේ අම්මා, මගේ තාත්තා, මගේ රස, මගේ ජාතිය, මගේ බා ඕනේ. කොයි ආකාරයෙන් හරි අල්ලන්නේ. නැත්නම් මගේ නේ, මගේ නේ අනාත්මයි. ඔයාලා කොයි එකක් සිතින් අල්ලා ගැනීමක් එතන තියෙන්න පුළුවන්. වැරදි කෙනෙක්. කොයි ආකාරයෙන් අපි ලෝකයක් දැස බැලුවත් අපගේ සංසානය තුළ සිටිවිලි ඇති නැති යමක් හැර වෙන එකක් නැහැ. සිත නිරුද්ධ වුණා නම් ලෝකයක් නිරුද්ධයි කියන එක අවබෝධ කරගන්න. එතකොට Tamanගේ මුලාව තේරෙනවා මෙතෙක් කල මේ සිත අරමුණු තුළින් සිටිවිලි ගලගලා සිටිවිලි අල්ලගෙන මේ සිටිවිලි වල පැටලි පැටලි සංසාරේ පුරා ඉදදී ඉදදී ආවේ Tamanගේ තියෙන කොයි තරම්නම් මෝඩකමකටද කියලා. මෙන්න මේ මෝඩකම දකින්නේ ප්‍රඥාවයි. අන්‍යායේති සිටීරේ ප්‍රඥාවෙන් මේ සිටිවිලි ධාරාවන් ගලා යන එක කපහරි. මේවා මේ ප්‍රායෝගික වශයෙන් හදිසියටම Tamanටම පැහැදිලිව අවබෝධ වෙලා. භාවනා කරනකොට පංචස්කන්ධය ඇති වෙනකින් බල බල ඉන්න. එහෙම බල බල ඉන්න කෙනෙක් සිටිනවා නම් උපරිම මාර්ගඵලයේ රහත් ඵලයේ ලැබෙනකොට ඔය සිද්ධිවිලි ඔක්කොම කවදාවත් නැවත ඇති නොවන ආකාරයෙන් නිරුද්ධ වෙලා යන විමුක්තිසිතක් උදාවනාට පස්සෙ. එවැනි කෙනෙකුගේ සිත තුළ නිරායාසයෙන් සිතිවිලි ගැලීමක් නැන්නේ ඇතිවන්නේ. එනිසාම අවිද්‍යාව නිරුද්ධ කරන සංස්කාර ධර්ම ගලණය කිරීම ගලා යන්න කරේ. මෙන්න මේක නිසා තමයි පඤ්ඤායේදී පිටියරේ කියේ දැන් කාල වේලාව ඉක්ම ගිය නිසා මෙතන මේ දේශනාව නිමකාන්න සිදු වෙනවා. කාල වේලාව ඉක්ම යන නිසාම චේතනාව කෙටි කරන්නට සිදු වෙනවා. හොඳයි එහෙනම් මේ දේශනාව ඇසීමේ කුසල සත්‍යවල මේ දාන මේ පුණ්‍ය කර්මයන් කිරීමේ කුසල සත්‍යන තේකාන්ත වශයෙන්ම මේ අයත සංසාර දුකින් මිදී නිවන සම්පූර්ණ වාසනාව සත්‍ය උදා වේවා කියලා ආශිර්වාදනය කරමිනුයි මෙම දේශනාව දැන් ඉම කරන්නේ අපි කොක්කොම දෙවියන් දෙන්නේ සදා ආකාශත්හාදී කියන පාඩියෙන් ආකාශත්හාදී බුම්මත්හා දේවානාගා මහිද්දකාපන මුන්තං මොදිතා තනන්ද සංසාසනන් ආකාශත්හාදී බුම්මත්හා දේවානාගා මහිද්දකා පුඤ්ඤන්තං අනුමෝදිතා තනන්ද සංදේශනන් ආකාශත්හාදී බුම්මත්හා දේවානාගා මහිද්දකා පුඤ්ඤන්තං අනුමෝදිතා තනන්ද සංසමම් පරන්ති ප්‍රාප්තනේ කන්විනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ඉදම්මේ පුඤ්ඤං ආසවස්තනාවන්නෝතු සබ්බ දුක්ඛා සමිච්ඡතු මේ කුල සීලමු සර්ව සත්‍යයේ රදීනි සංසුන් වාසනාව සත්‍යෙක් බදා වේවා අභිවාදන තේස නිස්සං වද්ධාපචායනෝ සත්‍යාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛම්බං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති නාති සම්පතු සපත්තේවා